පාදු සාදු. හොඳයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා යමෙක් නිතරම මම කියලා කෙනෙක් නැතය කියා අවබෝධයෙන් නිතරම මානසිකාර කරනවා නම් ඔහුට සෝවාන් මාර්ගයට පිවිසීමට එය පහසු වෙනවාද? ඔය ඒක අමුතුවෙන් අහන්න දෙයක්වත් නෙමෙයි. ඉතින් ඒතර මම කියලා කෙනෙක් නැහැ කියන බව නුවණින් දකින්න උත්සාහ කරනවා නම් එතකොට මම කියලා කෙනෙක් නැහැ කියලා නැවත නැවත මෙනෙහි කිරීම ප්‍රමාණවත් නැහැ. එතකොට දැන් අපි මේට හිතදිත් කතා කරලා තියෙනවා මේ දස සංඥාවන් පිළිබඳව. එතකොට අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අනත්ත් සංඥා කියලා කියන්නේ එතකොට ආත්මයක් නැති බව සංඥාවක් හැටියට මතු කරන්න පුහුණු කරනවා. දැන් රට්ටික සංඥා පුහුණු කළා වගේ මේ මේ කය කියන්නේ කය දකිනකොට තමයි මේක ඇටසැකිල්ල. මේක මේ මේ විදිහෙන් රඳා පවතින ඇටසැකිල්ල නිසා. එතකොට ඒ අට්ටික සංඥාවම මතු කරගන්න. ඒ වගේ යමක් දකිනකොට මේක බිඳෙන සුළුයි. ඒතකොට බිඳෙන සුළුයි කියලා දකිනවා නම් තමයි අනිත්‍ය සංඥා. ඒතකොට බිඳෙන සුළුයි කියන එක පිළිබඳව ඒ සංඥාව කොහොමද මතු කරගන්නේ කියලා අපි උදාහරණයක් කිව්වා. අර අපි හිතමු භාජන ටිකක් අපි දුර යන වාහනයකට අහුරනවා නම් යකඩ වලින් හදපුවා එතකොට මේ අනෙකුත් ලෝහ වලින් හදපුවා ලී වලින් හදපුවා අපි ඒවා බය නැතුව අහුරනවා හැබැයි මැටි වලින් හදපුවා වීදුරු වලින් හදපුවා අපි අර වාහනේ අසුරනකොට අපිට ඇතුලේ සංඥාවක් අදහසක් තියෙනවා මේක බිඳෙන්න පුළුවන් දෙයක් ඕන වෙලාවක බිඳෙන්න පුළුවන් ඒ නිසා පරිස්සමෙන් මේක ඇසුරුම් කරන්න ඕනේ මෙච්චර දුර යන්න තියෙනවා ගැස්සෙන්න පුළුවන් ඒ නිසා බිඳෙන්න පුළුවන් එතකොට මැටි භාජනය අතට ගන්නකොටම වීදුරු භාජනය අතට ගන්නකොටම මේක බිඳෙන්න පුළුවන් කියන සංඥාවක් අපට එනවා. අන්න ඒ වගේ සමස්ත නාම රූප ධර්ම පිළිබඳවම මේවා බිඳෙන ධර්ම කියන සංඥාව ප්‍රගුණ කරනවා. ඒක තමයි අනිත්‍ය සංඥා. ඒ වගේම තමයි අනාත්ම සංඥා. මෙතන මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ. මෙතන තියෙන නාම රූප ධර්ම ටිකක් විතරයි කියලා සංඥාව පුහුණු කරන්නත් පුළුවන්. ඒ සංඥාව පුහුණු කිරීම අපට උදව් වෙනවා. ඒ අනාත්ම දර්ශනය එහෙම නැත්නම් මේ හැබැයි විදර්ශනාවට එන්න. හැබැයි විදර්ශනාව මතු කරගත්තොත් තමයි ඒ විදර්ශනා ප්‍රඥාවෙන් ඒක ප්‍රත්‍යක්ෂ කළොත් ස්පර්ශ කළොත් තමයි එතනටට ඒක සෝවාන් මාර්ගඥානයට උපකාර වෙන්නේ. ඉතින් මූලික අවස්ථාවේදී අපි සංඥාවක් හැටියට හරි ඒක වඩනවා කාලයක් යද්දී අපිට ඒ පිළිබඳව ප්‍රඥාව උපදවන්නට ඒක උපනිශ්‍රය වෙනවා උදව්වක් වෙනවා. හැබැයි සංඥා මාත්‍රිකව අපට සෝවාන් වෙන්නට පුළුවන් කියලා එහෙම ගත්තොත් වැරදි. ඒක ඒ සංඥාව සෝවාන් මාර්ගඥානය සඳහා අපට මූලික පදනමක් හැටියට උපකාර වෙනවා.